ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙර දින පැවති ධර්ම දේශනාවේ පැවසු පරිදි ශූන්‍යාගාර හෝ රුක්ෂ මූලික විචුවට කෙලෙස් නැදීමේ පසු නැවත සමාජයට බැඳීමේ බව බුදු පියාණන් දෙසූ පරිදි ඒ ආරයන් වහන්සේලා චෛත වික්‍රවේ චාරිකා බහුජන හිතාවේ බහුජන සුභාය පිස්ස සැරිසරන බවකි මට සිදෙන්නේ ඔබ වහන්සේට එවැනි කෙලෙස් නැසූ උතුම් ආර්ය සංඝරත්න කියන්නේ. අපිට සෙත් පිණිස වැල්පුවන වලට වැඩි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. භාවනාවේ අපහාරව සුද්ධ කර ගැනීමට ඊමේල් මාර්ගයෙන් කළ හැකිද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය දිගටම පවත්වා ගන්නේ කෙසේදයි පවසනු මැනවි. දේවත් සාරා මේ මේ ළඟදිත් ඒ වගේ ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා හිතන රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන ස්වාමීන් වහන්සේ නමක් එංගලන්තෙට ගියා. ගියාට පස්සේ උපාසක මගෙනෙක් ඇවිල්ලා වැඳලා බොහෝම ස්තුතිවන්ත කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ මේ අපි හිරේ අනුකම්පාවෙන් එංගලන්තෙට ආපු එක. සෑහුවල මොකේද ආවද කියලා එයා ලංකා ඉස්කල් රහතන් වහන්සේලාට එයාප්ලේන් ඕනේද කියලා වුණා. අර හාමුදුරනේ පොඩ්ඩක් කේන්ති කියලා දෙනවා. පස්සේ ලංකාවට ගිහිල්ලා අරුපාත් කමකට බැනලා. ඉතින් එතකොට ඔය රහත් ගතියයි ආර්ය ගතියයි සද්ධාවයි ඔක්කොම කලවම් වෙලා ඒ නිසා මේ බාහිරේ රහතන් වහන්සේ නමක් හොයන තා කවදාකවත් Tamanට රහත් වෙන්න බෑ කියන එක විතරක් අචාන්චා ස්වාමීන් වහන්සේ කියලා දුන්නා. ඒක නිසා කෙනෙක් තව කෙනෙක් රහත් කරපුවම ඒ මනුස්සයාට අන්දනවා. අන්දලා මේ මෙන්න මේ විදිහට ඉන්න ඕන දැන් රහතන් වහන්සේ කියලා හරියට සිටින් ඉදින් කරන්න හදනවා. ඉතින් අචාර්ය චා ස්වාමීන් වහන්සේ 1950 ගණන් වල මං හිතන්නේ 60 ගණන් වල වෙන්නේදී ඒ කටයුතු කරගෙන පටන් ගන්න කාලේ. ඒකට ඒ ස්වාමීන් වහන්සේ එච්චර ප්‍රසිද්ධ නැහැ. ඔය ජැක් කොන්ෆීල්ඩ් දැන් ඔය IMS එක වැඩ කරන එක නම් ඊළ පැවිදිලා තියෙන කායිලන්තේ. පැවිදිලා තියෙන සංග්‍රහජ හම්තුගාවි ඒතන ගොඩාක් පින්කම් උත්සව හරියට සෙනගෙනවලු විශාල සුදු මහත් එක්ක පැවිදුණා කියලා විශාල උත්සවයක් කරලා පැවිදි ලැබුවට පස්සේ ඉතින් එයාට ලොකු වෙනසකුත් ඇති වුණාලු හැබැයි බලාපොරොත්තු වෙච්ච විවේකේ නැතිලු. පස්සේ ලොකු අහන්නට දින කළා අවසරයි. මේ මේ ආගම ධර්මයේ සදාචාරය එහෙම නැත්නම් සભ્યත්වයේ බව හැබෑව සංස්කෘතිය බව හැබෑව මම ආවේ විවේකයේ පිටසයි කියලා. ඊට පස්සේ කිව්වලු එවනම් මම දැන් හාමුදුර කෙනෙක් ඉන්නවා එහෙනම් කැමතිද යන්න කියලා ගිහලා අචංචාම්තුරණ බාරතුනට. ඉතින් දැන් යන්නෙම කැලේට යන්නෙම දැන් රහතන් වහන්සේ දකින්නනේ. ඉතින් අචංචායි කාමරේ ඈතලු තියෙන්නේ. මේ හාමුදුරන් කාමරේ ඈතලු ඒ දිහාට වැල්ල බැඳ. ඉතින් බණ භාවනා කරනවලු එක දවසක් යනකොට මේ අචාංචා සුරුප්ප වුණා. දැන් මෙයාට හිතාගෙන වෙන කවුරු සුරුට්ටුපික ප්‍රශ්න නැහැ. මගේ රහතන් වහන්සේ සුරුට්ටු බොන්න බෑ. ඒකයි එයාගේ මේක හිතේ තියාගෙන ඉන්නකොට භාවනා කරනකොට බුද්ධෝ බුද්ධෝ කියනකොට සුරුට්ටු සුරුට්ටු කියලා තමයි කියෙන්නේ. ඉතින් භාවනා හරියන්නේ නැහැ නේ. අනිද්දාට යනකොට දිග පුටුවක වාඩි වෙලා වැඩ කරන මිනිහට බයිනවලු බල්ලන්න වගේ. වැඩ කරන ඒ ගැන මොකද්ද වැඩක්? දැන් මේකක් දැක්කට පස්සේ ඒතකොට දැන් රහතන් වහන්සේලාට පරිපාලන විශේෂය නැහැ නේද? පරිපාලන නැති වුණත් කොහොම වෙන්නේ නැහැ මේ ඇමරිකන් කාර්යය හිතන විදිහට. දැන් කාමරේට ගියාලු මොන තාලෙන්වත් භාවනා කරන්න බැහැ. මම අමාරුවේ ජීවිත පරිත්‍යාගයෙන් ඇවිල්ලා පූර්ණ කාර්යන විදිහට භාවනා කරා මට හම්බුණා. ඒ ඒ රහතන් වහන්සේ බලනකොට රහතන් වහන්සේ දැන් ඊට පස්සේ තොල සිවුරටලා යන්න. ඊට පස්සේ ගිහිල්ලා පුරුදුතාවට ආචාර්ය ස්වාමීන් වහන්සේගෙන් ඉන්ටර්විව් එකක් ඉල්ලගෙන කතා කරලා කිව්වලු මං ආවේ ලොකු කැපකිරීමකින් මගේ බලාපොරොත්තු සුන් වෙච්ච නිසා මට මේ මහානකම කරගෙන යන්නත් බෑ බණ භාවනා විවේක වෙන්නේ නැහැ ඒක නිසා මේ මට පියවරක් පිටිපස්සට තියන්න වෙලා සීනවා කිය. ඉතින් ආචාර්ය ස්වාමීන් වහන්සේ ඒකේ ස්වභාවය ඒක තමයි ඒක පිටිපස්සට තිබ්බට ප්‍රශ්න නැහැ කියලා දැන් මෙයා සාකච්ඡා කරලා කරලා කිව්වලු මං යමක් බලාපොරොත්තු නැද්ද ඒ බලාපොරොත්තු ඉස්තුනේ නැහැ කියලා. සත්‍යං ඡායති ඒකත් ඒකත් අහගෙන ඉන්නවලු. ඊට පස්සේ අන්තිමට ගණු මම බලාපොරොත්තු ඔබ වහන්සේ ඔබ වහන්සේ මගේ බලාපොරොත්තු සුන් කරයි කියලා. ඔබ වහන්සේ තමයි රහතන් වහන්සේ දැන් ඔබ වහන්සේ මගේ සුන් කරාට පස්සේ කළු මහත්වේ කාලේ ලම් මේ මේ ආයුෂ ආයුෂ්මත නිය පුදුම වටිනාකමක් තියෙනවනේ. මම බලාපොරොත්තු සුන් කරා නම් ඔයා මං රහතන් වහන්සේ කියලා හිතුවනම් ඒ තාක්කල් මඩ වැඳ වැඳ ඉන්න මිසක කවදාකවත් රහත් වෙන්නේ නැහැ කිව්වා. බාහිර රහතන් වහන්සේලා නෑ මම රහත් වෙන්න ඕන කියලා දැන් භාවනා කරන්නයි කිව්වා. එතකොට හිතනවලු මෙයා රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ කියලා. එහෙම මේ කෙලින්ම තමන්ගේ මූණට වයින්කොට ඒ හරහා ධර්මයක් කියලා දෙනකොට ඔබ මං ගැන බලාපොරොත්තු වුණා නම් මට වැඳ වැඳ ඉන්නවා. එයාගේ ග්‍රේස් එක මට හම් වෙනවා. අනුකම්පාව ලැබෙනවා. පින් කරන්න පුළුවන්. බඳින වදින ගාන පින් සිද්ධ වෙනවායි කියලා මම පුංචි වෙලා යා රහත් කරගෙන ජීවත් වෙනවා. ඒ තියෙන තාක්කල් කවදාකවත් ඒ ශිෂ්‍යයන් රහත් වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කවදාකවත් එහෙම දෙයක් පෙන්වුවේ නැහැ. ප්‍රශ්න ඔබට ඕන නම් ඔබට බුදු වෙන්න පුළුවන්. ඔබට ඕන නම් පසේ බුදු වෙන්න පුළුවන්. ඔබට ඕන නම් රහත් වෙන්න පුළුවන්. මේකේ එහෙම ගැප් එකක් නැහැ. ඒක නිසා මම කලින් ඒ ගමන ගිය බව හැබැයි හැබැයි මේ මට බෑ ඔබ වහන්සේට වැඳලා මම මේ ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ ගාව පිටිය නිසා මම ඒකෙන් කොටසක් ගන්න නිවන් දකින්නම් කියලා ඒක හරියන්නේ නැහැ. ඒ නිසා බාහිර රහතන් වහන්සේලා දැකීම බාහිර වීරයන් දැකීම Taman හීනමානයටපත් කිරීමක් වෙන්න ඉඩ තියෙනවා. කරුණා කරලා භාවනා කරන අයව කරන්න යන්න එපා. අනික කටින් විසින් වෙන කරන්න දෙයක් නැහැ. දානය අධිකරණ වෙලාවක් නැහැ. සීල කර ගන්න වෙලාවක් නැහැ. භාවනා කරන්නේ ඒකට අර මද ෆිගර් එකක් පාද ෆිගර් එකක් හදාගෙන ඒකට වැඳ වැඳ ඉන්න එක දෙයන්නාන්සේ මවා ගත්තෙත් ඕකටනේ මිනිස්සු. ඔහොත් මේ සෙල්ලමේ බුදුරජාණන් කියන ඔබට ඉතින් යන්න පුළුවන් නම් ඒක නම් ඒකේ පණිවිඩේ වෙන්න පුළුවන්. රහතනාංශ වෙන්න පුළුවන් නෝ නම් ඒක නෙවෙයි වැදගත් දේ. තමන් නිතිපතා භාවනා කරනවා නම් ඒකයි හොඳ දේ. ඉතින් ඒක නිසා හරි අමාරුයි. හරි අමාරුයි. ඔය රහතන් වහන්සේ නමක් කියන කටෙන්මයි බණින්නේ. අන්න ඒක විතරක් මතක තියෙනවා නම් ඔය එක නම්බුවක්වත් බාර ගන්න නැහැ. ඔය වැඩි දෙනේ දබරටයි මහවැස්ස උලඟටයි කියලා අපේ කතාවක් තියෙන්නේ. එතන එතනදීම තිබ්බහම බිම නෑ නෑ ඕනේ ඒ රහත්කම ඕනේ මම ධම්ම ජීව. ඒ ඇති. ඉස්සරහට මුල් කැලිය ඕනේ නැත්නම් පසර කැලිය ඕනේ නැත්නම් මේ මේකේ පුළුවන් නම් පුළුවන්. ওই නිකන් පෙඩස්ටල් එකක් අදලා උඩ තියලා වයිට් වොෂ් කර කර යන්න පටන් ගත්තොත් තන්නේ කර වංචනික ධර්මයක් ඇත. ඒක නොවිය යුත් මේක නෑ කියන එක නෙමෙයි මම මේ කියන වෙන්න ඉඩ තියෙනවා අපි බුදුහාමුදුරේ ඒ තරම ශ්‍රේෂ්ඨයි කල්යාණ මිත්‍යා ශ්‍රේෂ්ඨයි. මොකද මේ තමන් පහත් කරගන්න එපා. මටත් ඉතින් යන්න පුළුවන් ඒක නේ බුදුරජාණන් අපිට දීපු දේ. ඒ නිසා මම ওই මොන්න නම්බු රාමේ තුනත් ඒක මට කොච්චර වැන්නද. ගාලල්ල. ගණන් ගන්නව නෑ මොකද මං එන්නේ ඉස්සෙල්ලම දන්නවා ගිහි කාලේ මම මිනිස්සුන්ට බැනලා තියෙන හැටි. බලන්න ඉස්සෙල්ලා අපි අවයිට් වොෂ් කරනවා. ඕනම තැනක ආටිකල් එක බලන්න කාටද බනින්න ඕනේ නම් මුලින් මෙහෙව කෙනෙක් මෙහෙව කෙනෙක් මේ විදිහේ පාහර වැඩක් කරයි කියලා අන්තිමට ඉස්සෙල්ලා වයිට් වොෂ් කරලා තමයි බලන්නේ. ඒ නිසා මේ ලියුපෙක් නාමේ නරකක් කරා කුදලයක් කරා වංජනික ධර්මයක් කියන එක නෙවෙයි මම මේ පෙන්වන්න හදන්නේ. මේකේ පරිසම් වෙලා යන්න. අපි අපි යන ගමනේ ගොඩාක් අපිට වැඩ තියෙනවා. පාටිදපතමයි ඉන්නේ. ඒක නිකන් පිට කසා ගන්න වෙලාවක් නැහැ. වැඩ තියෙන නිසා ඉදිරියට යන්න මේ ලියපෙකනාගේ ස්තුතිය මම බාර ගන්න භික්ෂුවක් වශයෙන්. නමුත් මම මේ මතක් කරනවා මේ ස්තුති කරන්න ඔය ඒකත් කියන්නම්. එතකොට තරහ වෙන එක නතරහ වෙන්නේ. බුදුජානනාථේ ඉඳන්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුජානනාථේ ස්තුතියක් කරනවා. එතකොට බුදුන් දානවා උඹ මං ගැන ස්තුති කරන උඹ මට වැඩිය දන්නවද කියලා. නැත්තම් කොහොම ස්තුති කරන්නේ? බුදුන් ගැන කතා කරන්ද ඔබ කොහොමද කතා කරන්න කියලා ඔය සිය චූල සීනාද සූත්‍රය කියවන්න පාසාදීය සූත්‍රය කියවන්න ඒකේ ඒ කියවන කඳුළු වැටෙනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුජාණන් ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ආවිලා මට හම්බෙච්ච සාන්තිය මේක නම් ඒ අනුව ණය ක්‍රමයට මට හිතා ගන්න පුළුවන් ඔබ වහන්සේ කොතන සාන්තියක ඉන්නේ කියලා මට ණය විපස්සනාවක් තියෙනවා. ඒක ඒකයි මම මේ කියන්නේ ගන්නස ආ එහෙනම් ඔබට දෙයක් කියාගන්න කියලා බුදුරජාණන්සේ ඉඩ දෙනවා. නමුත් පළවෙනි ප්‍රශ්නේ අහනවා ඔබ බුදුන් ප්‍රමාණ කරන්න බුදුන්ට ස්තුති කරන්න ඔබට බුදුන්ට යහගේ ඥානයක් තියෙනවා කියලා. ඒ නිසා සම්මාන දෙන හැම කෙනාම මේ ලෝකේ තියෙන සම්මාන දෙන තැන තියෙන්නේ. ගන්න එක්කන අඩු දෙන එක්කන ලොකු වෙන සම්මානේ. ඒක නිසා අපි අතවැඩියෙන් මුදිතාවෙන්වත් ඉඳ තියෙනවා. නමුත් ඒ කටයුතු තමයි හැමතැනම තියෙන්නේ. එක එකනට එක එකනට අපි සම්මාන දෙනකොට දෙන එකන ඊටත් වැඩිය උඩ තැනක තියාගන්න. ඒක ඕනේ නෑ. අපි අපේ මේ සතියේට එහෙම නැත්නම් අපි මේ කරන විපස්සනාට ඒක අත්‍යවශ්‍ය නෑ. අපේ ඉන සර්කල් එකේ අපි කටයුතු කරනකොට ඔක්කොම හැම දිනම ගංගා නංගගේ වැලි තලාවක තියෙන වැලියට ගා වෙන්න පුළුවන් නම් අපි නිකම් නිකම් මගේ වචන කියලා නිකන් සිරිබිරිස් වෙන්න පුළුවන් නම් එතන නිකන් සිටිසන් ජෝන් වෙන්න පුළුවන් නම් අපේ බාධාවක් නැහැ කිසිසේත්. හයරාකි කාපු ගමන. අරයා ලොකුයි මෙයා පොඩි අරයා ගුරු මෙයා ශිෂ්‍යයා මෙයා කිංග්‍රේස් එක මෙයාට එනවයි කියලා. පංචනික ධර්ම වැඩ කරා. ඒ නිසා අපි ඒක පුළුවන් තරම් මග ආරෝගණ යන්න බලමු.